ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කිරිලපන ශ්‍රී පූරාරාමය නාරයන්පිට ශ්‍රී අභයාරාමයේ ඇතුළු විහාරගණේ අධිපති මහා විහාර වංශික ශ්‍රී චෛවදනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය සභාවේ ගරු ලේකාධිකාරී කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය පද්මේරී ශ්‍රී විමල ඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ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 චත්තාරිමානි භික්කවේ භයානි කතමානි චත්තාරි අත්තානුවාද භයං පරානුවාද භයං දණ්ඩ භයං දුග්ගති භයං තී සතු සතු සතු පින්න තුනේ අප මාතෘකාවසෙන් ප්‍රකාශ කළේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සතරවෙනි පාතේ තුන්වැනි වූ පණ්ණාසකයේ එහි තුන්වැනි භයනමැති වර්ගයේ පළමුණු සූත්‍රය භය සූත්‍රයයි මා දැන් මාතෘකාවසෙන් ප්‍රකාශනට ඉදුණේ. ඉදින්දා ජීවත් වන විට අපෙන් විතරම කිය වෙන වචන දෙකක් තමයි ලැජ්ජාව සහ බය. පුද්ගලයෙකුගේ චරිතය සෝභමානකන්ට අවශ්‍ය වූ වටිනා ගුණාංග දෙකක් තමයි ලැජ්ජාව සහ බය කියන එක. මේ ලැජ්ජාව සහ බය අපි බණපොතේ හඳුන්වන්නේ විශේෂ වචන දෙකකින් ඒ තමයි හිරි ඔත්තප්ප කියන වචන දෙක. මේ හිරි ඔත්තප්ප දෙක ඉතා වටිනා ධර්මයට සලකනවා. අපි දන්නවා අපේ සාහිත්‍ය සඳහන් වෙනවා දේව ධම්ම කියලා ජාතකයක් ජාතක පොතේ. ඒ දේව ධර්ම ජාතකයේ කියවෙන්නේ ඒ ජල රකුසා විසින් Taman අනුග්‍රහිත ඒ ජලාශයේ පුකුරට බහින අයගෙන් අහන ප්‍රශ්නේ තමයි නුඹ දේව ධර්මය දන්නවාද කියන එක. ඉතින් ඒ දේව ධර්ම ජාතකයේදී ඒ බෝසත් කුමාරයා එන් ඇහුවේ ඔබ දේව ධර්මය දන්නවද? මම දන්නවා. ඉතින් මේ දේව ධර්මය කියන්න මම ධර්ම දේශනා කරන්නේ නැහැ. මනගත වෙලා ඇවිල්ලා ධාරිය වගුරගෙන මාව නාල පිසුදු වෙලා ධර්මාසනෙක ඉඳගෙනයි මම ධර්මයේ කියන්නේ. ඉතින් ඒ අනුව රාක්ෂසයා එතුමා ওই පුකුණේ නාවල ඔබ දන්නවා විශේෂ හසුනක් මනවල වැඳගෙන එතකොට එතුමා දේශනා කළා. හිරියොත්ප්ප සම්පන්නා දේව ධම්මා අතිඋච්චරේ. හිරියොත්ප් දෙක තමයි දේව ධර්ම කියන්නේ. ඉතින් ධර්ම දේශනාව අහලා සතුටු වෙච්ච ඒ යක්ෂයා රාක්ෂසයා තමන් කලින් අත්අනුගත් කුමාරයන් දෙදෙනා විකාශ කරන්න කැමැත්ත පළ කළා. ඉතින් ඇහුවා ඔබට ඕනේ මම දෙන්නගේ එක්කෙනෙක් දෙන්නම් වැඩි මල් එක්කෙනාද බාල එක්කෙනාද දෙන්න කියලා. ඉතින් එයා කිව්වා වැඩිමල් කුමාරයාත් මේ මහින්සාර කුමාරයා කිව්වා මට දෙන්න බාල කුමාරයා. බාලව මල්ලි දෙන්න. එතකොට චෝදනා කරනවා රාක්ෂසයා බෝසත් කුමාරයාට ඔබ දේව ධර්මය දැනගෙන හිටියත් ඔබ දේව ධර්මයේ දේශනා කරත් ඔබ දේව ධර්මයේ පිළිපදින්නේ නැහැ. හරිනම් වැඩි හිටියට සලකන්න ඕනේ. වැඩිහිටි කුමාරයා ඉඳිද්දී ඇයි බාල කුමාරයාව ඔබ ගන්නෙ? එතකොට ඔහු එහි කතන්දරේ කොහේ බාලකුමාරය මගේ සුළු මාවගේ පුතුණුවන් මේ පුතුණුවන්ගේ වකීම් මට තියෙනවා මගේ මලනුවන්ටත් වඩා වැඩි ඒ අයගෙන් වෙන්න එන අපවාද චෝදනා වලට මම බයයි ඒ බය නිසා මම ඉල්ලුවේ මේ කුමාරම දේව ධර්මයේ දන්නම දේවරේ මම පිළිපදිනවා ඉතින් මේ අවස්ථාවේ තවත් පැහැදුණු මේ රාක්ෂසයා අනිත් කුමාරයා එතකොට චන්ද්‍ර කුමාරයා සූර්ය කුමාරයා දෙන්නමත් දාස් කළා. මම මේ පෙරවදනක් හැටියට මේ දේවදවන ජාතක දීපත් කළේ සමාජයේ ලැජ්ජාබය දෙක නොඑක ආකාර විහාර වෙනවා. සාමාන්‍යයෙන් හිරියොතප් සහ ලැජ්ජාබය වචන දෙක ධර්මයෙන් බැහැරවත් ඉදින්දා විහාරයේ සමහර අවස්ථාවල හිරියොතප් නැති කළා. හිරියොතප් නැතිකම් තත් කළා. ආදි වශයෙන් කියන ප්‍රකාශන තහන් ලැබෙනවා. ඉතින් මේ හිරි කියන්නේ ලැජ්ජාව මම අද මේ මාතෘකාව වෙන්නේ බයයි ඒ කියන්නේ ඔත්තප්ප ඉතින් මේ බය සහ ලැජ්ජා දෙක දේව ධර්ම වශයෙන් පමණක් නෙවෙයි ලෝකපාලක ධර්ම වශයෙන් සලකනවා කියන්නේ ලෝකය පාලනය කරන්න තියෙන දෙකක් දැන් ලෝකයා පාලනය කරන්න ලෝකේ පාලනය කරන්න නීති රීති සමාජ විතක යම් ආරක්ෂකංශ හමුදා පොලිසි තියෙන්න පුළුවන් ඒවටත් වඩා වැදගත් වෙනවා මේ ලෝකයා පාලනය කරන්න මේ කාරණා දෙක. ලැජ්ජාව සහ බය. එහෙම කිව්වත් මදි තවත් විස්තර වෙනවන් මොකද ලැජ්ජාව කියන්නේ සාමාන්‍යයෙන් සමහර කෙනෙක් තමන් ආගන්තුකෙක් දැක්ක මුහුණ පාන්න දෙන්නේ නැහැ සමහර ලැජ්ජ වෙන්න පුළුවන්. එහෙම ලැජ්ජාවක් නෙවෙයි. මේ ලැජ්ජාව මොකද්ද? මේ ධර්මයේ කියන ලැජ්ජාව පින්නතුනේ පවට පව් කරන්න දක්වන ලැජ්ජාව. පව් කරන්න තියෙන අකමැත්ත පව් කරන්න තියෙන අප්‍රසාදය ඔත්තප්ප කියන්නේ බය වීම පව් කරන්න බය වීම ඉතින් බුදුහාමර වදාරනවා මේ අංගුත්තර නිකායේ මේ බය සූත්‍රයේදී චත්තාරි මානි භික්ඛවේ බයాని මහණෙනි බය හතර වැදෑරුම් කතමානි චත්තාරි කුමක්ද හතර උන්වහන්සේ එකින් එක දේශනා කරනවා පළවෙනි එක අත්තානුවාද වයන් අත්තානුවාද භයං දෙවෙනි එක පරානුවාද භයං තුන්වැන්න දණ්ඩ භයං හතරවැන්න දුක්ගති භයං එතකොට මේ හතර ප්‍රදෑරුම් වූ බය පිළිබඳව බුදුහාමි තවදුරක් කාරණා සඳහන් කරනවා අපේ යම් පුද්ගලයේ කායද්්වාරයෙන් ප්‍රාණඝාතනාදී පව්කම් කරනවා අපි දන්නවා දස කුසල වල තුනක් කායද්්වාරයෙන් කියන්නේ. පානගත පරද්දබ්බං පරදාරංච කායතු පානගත පරපණ නැසීම කයින් කරන අකුසලයක්. පරද්දබ්බං තමාසතු නැති අන්සතු දේවල් සුරස්තින් ගැනීම සොරකම තවත් අකුසල කර්මයක්. සම්පාපයක්. පරදාරංච පරස්ත්‍රි සේවනය හෝ පරපුරුෂ සේවනය එකත් මේ සමාජයේ තියෙන එදා ඉඳලා තියෙන පාප කර්මයක්. මෙන්න මේ පව්කම් කරන අය සමහර විට පව්කම් කරන්න පින්නතුනි රහසේ කාට නොදැනෙන්න නොඑක්කලි ආරක්ෂක විධාන දාගන්න. ඒ පුද්ගලයා හිතන දැන් කවුරක්වත් දන්නේ නැහැ මං විතරයි දන්නේ. එහෙම රහසින් පව් කළත් ලෝකයාට රහසක් වෙන්න පුළුවන්. තාම මේ පාප කර්මයේ අපරාධය හැඟවිලා තියෙන්නේ. ඉරිදා වෙලා නැහැ. එතකොට එයා හිතුවත් කවුරක් දන්නේ නැහැ කිව්වට දන්න කෙනෙක් ඉන්නවා. දන්න කෙනෙක් ඉන්නවා. කවුද මම. මමනේ අපරාධය කළේ. මමනේ වරද කළේ. ඒක තමයි පින්නුතුනි පළවෙනි එක මේ මම දන්න නිසා මම මටම දොස් කියා ගන්නවා. ඔබ අපරාධකාරයෙක්. ඔබ පව්කාරයෙක්. ඔබ ප්‍රාණඝාත කුසලයේ කළා. කයින් වැරදි කළා. ඔබ අසවල් සොරකම කළා. ඔබ අසවල් ස්ත්‍රී දූෂණය හෝ එහෙම නැත්නම් පරස්ත්‍රී වෙනය එහෙම නැත්නම් පරපුරුෂ රේවණිය දුනා ඔබ ඔබගේ බවසර බිඳගත්තා කියලා තමන්ටම තමන්ගේ හිතෙන් චෝදනා කරනවා. ඒ කායද්්වාරයෙන් වගේම තමයි තියෙන්නේ වාග්ද්වාරයෙන් තියෙන අක්ෂර හතරක්. අප කවුරුත් දන්නවා පළවෙනි එක මුසාවාදේවත් බොරු කීම. අපේ වර්තමාන සමාජයේ බොරු කියන්නේ නැති කෙනෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ පැනගෙන තරම් බොරු කියන තියෙන බය ඇරිලා සමාජයක කුඩා ළමයාගේ පටන් මහල්ලා දක්වා ඉන්න අය විල් තරාතිරීමේ අය බොරු කියන බොරු කියන බොරු කියම්බෝ සිනාවට කරුණක් බරපතලයක් නොවේ ඇයි සලකන්නේ නුත් එහෙම නැහැ බැරෑරුම්ම බරපතලම පාප කර්මයක් තමයි බොරු කීම. බොරුව නිසා වෙන විපත් විනාශයි. බොරු කීමෙන් ලැබෙන විපාක විසාරය වශයෙන් තියෙනවා ඒ වගේ පාප කර්ම අතරින් තම දරුණු පාප කර්මවලටපත් වෙනවා බුරු කීම. ඒ බොරුවත් එක්ක යන තව තුනක් නේ. පේසුඤ්ඤ කියන්නේ කේලාම් කීම. කේලාම් කීමත් පින්නතුනේ මෙතන එකක් කියනවා අතන එකක් කියනවා සිදු නොවු දෙයක් කියනවා කෙනෙකුට දැන් සමහර විටක ප්‍රධානියාට සේවකෝ ගිහින් කේලම් කියනවා. සමහරටක තමන්ගේ දෙපාර්තමේන්තු කාර්යාලයේ ප්‍රධානියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ප්‍රධානියෙකුට වෙන්න පුළුවන්. කෙනෙකුට විරුද්ධවකින් කියන. ඒ කියන්නේ ඇත්ත නෙමෙයි. දැන් අපි දන්නවා අඟුලිමාල කතාව. අඟුලිමාල කතාවේ කේලම තමයි හේතු උනේ. ඒ අහිංසක ශිෂ්‍යයාට ඒ ගුරුතුමාගේ <clears throat> දේවිය ආදරයෙන් සැලකනකොට කණික්ෂ්ඨගෙන් චෝදනා කළා අනියම් සම්බන්ධතාව පවත්වනවා කියලා කේලම් කිව්වා ගුරුතුමාට. තුමා පරිවර්තවට කැහුවේ නැහැ. ඇත්ත වශයෙන් කේලම් කියනවට වඩා කේලම් අහන එකක් වැරද්දා. බුද්ධිමත් අය දැනගන්න ඕනේ කේලමක් කියනක් කිව්වට ඒක පිළිගන්නේ නැතුව ඉඳ සුසුලියට පරීක්ෂා කරලා බලලා හරියට කරුණු දැනගෙන තමයි යම් තීරණයක් ගන්න ඕනේ. දැන් මේ ගුරුතුමා ගොතෙක් නිසාපහම ආචාර්යතුමානේ එතුමා අර ශිෂ්‍යයිලා කියමු කේලම පළමුවර බාරගත්තේ නැහැ. ශිෂ්‍යයත් අධහැරුන්නේ නැහැ. දැන් ගොඩට ඕනේ කොහොම හරි අහිංසකට එරෙහිව කටයුතු කරන්න. ඒ නිසා ඕන් දෙවෙනි වරටත් ගුරුතුමාට ගිහිල්ලා කිව්වා. එතුමා එක පිළිගත්තේ නැහැ ප්‍රතික්ෂේප කළා. ඒත් ශිෂ්‍ය පසුබට වුණේ නැහැ. උන්ගේ උත්සාහයෙන් අතහැරගෙන වුන් ගියා නැවතවරක් ගුරුතුමා ළඟට ගිහිල්ලා කිව්වා දැන් මේ විදිහ වරක් දෙවරක් තෙවරක් කියනකොට ගුරුතුමාගේ හිත උනත් සසල වෙනවා එතුමා කල්පනා කළා මේ කියන කතාව ඇත්තක් වෙන්න ඇති කියලා දැන් වපරයෙන් බලනකොට ඔක්කොම ඇදගෙන පේනවා කියන්නේ ඒ වගේ දැන් එතෙන් පටන් විසාපවම ගුරුතුමාට පෙනුනේ තමන්ගේ දේවියක් මේ කුමාරයා අතර තියෙන ඒ සම්බන්ධතාවය වැරදි විදිහටයි ඒසා එතුමා තීනය කළා මෙයාගේ පලිගන් මරන්න බෑ රාජකුමාරයෙක් මැරෙන්න යන පාර පෙන්වනවා. තමයි කිව්වේ ගුරු පූජාව කරන්න ඕන ඇඟිලි 1000ක් මිනිසුන් 1000ක් මරලා ඇඟිලි 1000ක් ගෙනල්ලා. බලන්න අහිංසක අඟුලිමාල උනේ අර කේලම් කීම සමාන ස්වාමී කේලම කියන බරපතල අපරාධයක්. ඒක මේ වචනයෙන් කරන තවත් අකුසල කර්මයක්, පාප කර්මයක්. ඒ වගේම පරුෂ වචන කියනවා. පරුස වචන කියමත් අපේ සමාජයේ තියෙනවානේ. මිනිස්සු පොඩි පොඩි දේවල් වලට තරහ ගත්තාම, කීඳි ගත්තාම කටින් පිට වෙන්නේ අහන්න අමහිරි නරක සිත්විදවන අසන්නාග සිත්විදවන වචන, කටුක වචන. සමහරලාට සත්වන්ගේ නාමාවලිය කියනවා. සත්වත් කියන ඔක්කොම නම් කියනවා. සමහර ඊට වඩා නරක දේවල්. තමන්ගේ කුලය ගැටලා, තමන්ගේ යම් යම් දුර්වලකම් කරගෙන බොහොම පුද්ගලයාව අපහාසයට ලක් කරන විදිහේ සිත් සිදවන සිත් ප්‍රකෝප කරන බැනුම් කරනවා. ඒවා තමයි පරුෂ වචන. ඒවා කියන්න හොඳ නැහැ. මොකද අපි දකිනවා සමාජයේ සමහර කෙනෙකුට පොඩ්ඩක් වැවුනාම කටින් පිට වෙන්නේ ඒ නොහිතුණු කමට පිට වෙන්නේ නරක වචනයක්. ඒක පරුෂ වචන කීමත් පතනින් කරන පාප කර්මයක්. අනිත් කතා නිෂ්පල වචන. ඒ කියන්නේ සම්පප්පලාප. අපිට මේ කට තියානින්න බෑනේ. අපි නොයෙක් කතන්දර කියනවා. සමහර කතන්දර කියන හරි සමර්ථයි. සමහර කියන කතන්දර ඇත්ත නෙමෙයි ගොතලා කියන කතන්දර. මේ සමාජයේ මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. එයාගේ හිතින් හිතලු කියලා ඒ වෙලාවට මොන හරි කතන්දර කියනවා. හිස් වචන. වැඩක් ප්‍රතිවචන. කියන තැනට ප්‍රයෝජනයක් නැති අහන තැනට ප්‍රයෝජනයක් නැති දේවල්. ඒවා පුද්ගලයාගේ පරිහානිය තුම බුදුහාම වදාළා. මෙන්න මේ වචනයෙන් කරන වැඩි කරන පුද්ගලයෝ ඒ වචන කියලා දැන් බාන බොරු කියම බොරු කාරයක් කිව්වහම ඒ Taman දන්නවා බොරු බව. මුත් එයා ඇත්ත ඇත්ත කියලා ඔප්පු කරන්න ගියත් එයා දන්නවා මම මේ කියන්නේ බොරුවක්. කියලා. එතකොට ඒ කයින් කරන දුෂ්චරිත කයින් කරන වැරදි සම්බන්ධේනොත් තමාම්ම දැනගන්න එක තමයි තමාම තමගේ හෘදේ සාක්ෂියෙන් සංගවන්න බෑ ලෝකයෙන් සංගවන්න. ඊළඟ කාරණේ සිතින් කරන අක්ෂර කර්ම තුනක් තියෙනවා. ඒ තුන තමයි ඔබ හොඳා කර දන්නවා. දැඩි ලෝභය, කෝපය සහ ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය. ඉතින් අපට කාටවත් සසර සැරිසරනකම් නිවන් දකිනකම් අපි ළඟ තෘෂ්ණාව තියෙනවා ආශාව තියෙනවා ඉඳුරන් පිනවන්න කැමති ඒ වගේ නොඑක් නොඑක් මේ අපිට තෘෂ්ණා සංඛ්‍යාත අදහස් තියෙනවා නමුත් අපට එහෙම ආශාවන් තිබුණට අපි අන්සතු දෙයට ආශා කරන හොඳ නැහැ අන්සතු දේවල් Taman මට විතරයි මේ අනුන්ට බෑ. මට මාස්සාරයෙන් යුක්ත වෙන්න හොඳ නෑ. ඒ මාස්සාරයෙන් යුක්ත වෙන එක ඒ දැඩි ලෝභය තමයි ඒක හිතින් කරන්නේ. හිතේ තියෙන කේන්ති ගැනීම, තරහ ගැනීම, ක්‍රෝධය, ව්‍යාපාදය. සමහර ඇසුරු දෙයටත් තරහ ගන්නවා. තරහ ගැනීම සූර්යයක්වත් ලොකු දෙයක්වත් තරහ ගැනීම හොඳ නෑ. ඒක ද්වේෂය. ඒ සිත ලුටු වෙනවා. පාප කර්මයටපත් වෙනවා. අනිත් එක තමයි බරපතල මේක තමයි 10න්ම බරපතල එක තමයි කයින් කරන අකුසල කර්ම තුනකට වඩා වචනයෙන් කරන අකුසල කර්ම හතරට වඩා සිතින් කරන අකුසල අතර තුන්වැනිව දක්වන 10 වැනිව දක්වන දස අකුසල වල මේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දිට්ඨි පරම පාපෝ සඳහන් කරමින් බරපතලම පාප කර්මයයි අද ඒක ස්වභාවය මේ කාලේ නම් නොඑක් නොඑක් අදහස් මතවාද යනවා බුදුහාමුදුරු උපන්නේ ලංකාවේ කියලා එක්තරා මිත්‍යාවාදයක් පතුරවනවා. තව රහත් උනායි ආදී වශයෙන් නොඑක් නොඑක් විදිහේ වැරදි සමාජ මාධ්‍යවල මේවා පළ වෙනවා. මේවා මිත්‍යා දෘෂ්ටි. මේක භයානකම දෙයක්. මිත්‍යා දෘෂ්ටියෙන් අපාගත වුණොත් කවදා කෙසේ ගැලවෙනවද හිතාගන්න බැරි තරම් කල්ප කල්පාන්තරයක් අපාගත වෙන්න වෙනවා. පින්න තුනේ දැන් මේ අත්තානුවාද බය කියන්නේ මේ විදිහට සමාත තමා තුලින්ම තමාට අපවාද කරනු. තමන්ම ඔබ හොරෙක්, ඔබ බොරුකාරයෙක්, ඔබ වංචකයෙක්, අපරාධකාරයෙක් තමයි හිත තමන්ටම චෝදනා කරනවා. ඒක තමයි අත්තානුවද්ද බය කියන්නේ. නිසා අපි අපිට අවංක වෙන්න ඕන. අවංක ජීවිතයක් ගත කරන්න ඕන. අන්නේ අවංක ජීවිතයක් ගත කරන්න අර පව්කම් කිරීම අතාරින්නට ඕන. පව්කම් කිරීම අතහැරලා කායද්්වාරයෙන් යහපත් වෙන්න ඕන. පිරිසුදු වෙන්න ඕන. වාග්දානෙත් පිසුදු වෙන්න ඕන. මනෝද්වාරයෙන් පිසුදු වෙන්නට ඕන. ඒතකොට කායද්වාරයෙන් වාග්ද්වාරයෙන් පිසුදුම කියන්නේ සීලය මුන්තියක් වෙනවා. කය වචන දෙක සංවර වුණාම එයා සීලයක් සිල්වත්. ඒ සීලය දිනු කරගන්නවා. ඒ අත්තානුවාද බය නිසා තමන් තමාගේ හෘද සාක්ෂියෙන් තමන් චෝදනා කරන නිසා ඒ චෝදනාවට ලක් නොදී කයසිත කය වචනය දෙක පිරිසුදු කරගන්න සීලයක් ආරක්ෂා කරනවා. මේ සීලය නිත්‍ය සීලය, පංච සීලය, ඒ වගේම පොහොය අෂ්ටාංග සීලය, දස සීලය, තවත් සීලය, එහාට සීලේ ගුණ වර්ධනය කරනවා නම් මහාන වෙනවා. සාමාන්‍ය දස සීලය, උපසම්පදා සීලය, අදි සීලය. මේ දේ සීල නිරතතු පාරිශුද්ධයෙන් එයාට සිල්වත්ව තමන්ගේ විමුක්තිය සඳහා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. අත මේක උඩට යා ඒ කය වචනය සහ විශේෂයෙන් පිළිදු කරගෙන පිරිසිදුව තමන්ගේ එදිනදා ජීවිතය සාර්ථකව යහපත් ගත කරනවා. එසේ ගත කරනකොට අන්න ඒකට කියනවා අපි එයා අත්තානුවාද බයෙන් කරනකොටගෙන යහපත් සත්පුරුෂයෙකුටපත් වුණා කියලා. දෙවෙනි එක පරානුවාද බය. දැන් මා මුලින් සඳහන් කළා අපට හොර රහසේ පව්කම් කරන්න පුළුවන්. නු සමහර වෙලාවට පින්නොතින් අපි හොරෙන් කළත් එක්කෙනෙක් හරි දකින්න පුළුවන්. එක්කෙනෙක් හරි දැනගන්න පුළුවන්. කොහෙන් හරි ඒ සංවිධානාත්මක අපරාධයක් කළත්, කුමන්ත්‍රණයක් කළත්, එහෙම නැත්නම් කාටවත් ඉදව නොවෙන්න කළත් කොහෙන් හරි මේවා පිටට යන්න පුළුවන්. නැතත් කෙනෙක් කරන වැරදි ටික සහකන්නකට ඒ වරදානෝ බල අනික දැනගන්න ප්‍රචාරය සමහර ඒවා ප්‍රසිද්ධිය වර්ධනය කරනවා. දැන් ඒ අනුව ඒ වරදට අනුව උහුට ප්‍රතිමෙන්ම නමක් හැදෙනවා. දැන් හොරකම් කරන එකට හොරා කියනවා. අනෙක් අනෙක් අපරාධ කරන හැට ඒ අපරාධය අනුව එහෙම අවමාන සමහර බේබද්දා කියනවා. අධිකව මත්පැන් පානය කරන කෙනෙක් නම් මත්පැන් පානයත් පන්සිල් වලින් රැක්වල තියෙනවා. සුරාමේරය මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදං සමාධියාම කියලා අද කාලේ ගත්තාම මත්පැන සුලභ වෙලා තියෙනවා මත්පැන සහ මත්ද්‍රව්‍ය. මේ මත්පැනට මත්ද්‍රව්‍යයට හමු වෙන පුද්ගලයා විශාල ධනස්කන්ධයක් නැති කරගන්නවා. ඒ වගේම ඒ තැනත්තා ඒ නිසා අර මුලින් කවගේ බේබද්දා වගේ බොණයා වුණ පාට බේබද්ද ආදී වශයෙන් නොඑක දේ අවමං උදිනවා. ඒ වගේම ඔහු හරි හම්බ කරන ධනය නැති නාස්ති කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ මත්පැන් භාවිතයෙන් යාගේ සෞඛ්‍යයක් පිරිහෙනවා. අපිට පේන රෝගයකට ගියාම මේ අධික මත්පැන් පානය නිසා තමන්ගේ ශරීර ආභ්‍යන්තර වකුගඩුව ආදී අවයව නරක් වෙලා මරණාසන්න වෙච්ච රෝගීන් ඉන්නවා. ඒ වගේ අයට බෙහෙත් හේත් කරන්න, වෛද්‍ය ප්‍රතිකාර කරන්න හදියත් අප්‍රමාණිකම දරන්න ඕන. බොහෝ වෙලාවට මේ මත්පැන් නිෂ්පාදනය ඒ වගේම දුම් වැටි නිෂ්පාදනය රදයක් පෞද්ගලික නාශයක් කරනවා. එයින් ලැබෙන ආදායම රටේ ආර්ථිකය සඳහා පිටෝහලක් කියලා කල්පනා කරමින් රජය හරියට නැත්නම් පාලක පන්ති හරියට මේ ක්‍රියා කරන්නේ නැත්නම් අපේ රටේ 1915 අවුරුද්දේ ඉඳලා අමද්දේප ව්‍යාපාරයක් පවත්වාගෙන ලබනවා. එදා බ්‍රිතාන්‍ය රජය විසින් සුරාපන්ත ගෙනාපු වෙලාවේ ඒ අනුව ගමක් ගමක් ගානේ සුරාසල් විරුද්ධ කරපු වෙලාවේ අපේ ජනනායකෝ එකට ලැබුණා ගිහි පැවිදි පාර්ශ්වයේම විශේෂයෙන් එෆ්.ආර්. සේනානායක සුමතාන් ඒ වගේම ජී.එස්. සේනානායක මැතිතුමා අනගාර්ග ධර්මපාලතුමා ආදී ජාතික නායකයෝ එකතු වෙලා අමාත්‍ය මාසභාව පිළිටවල විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අද එසේ නෑ කෝරළේ ඒ හාප්ටි ගම් කෝරළේ ජනතාව කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළේ ජනතාව දැනුවත් කරලා ඡන්ද විසීම් මගින් සුලාසල් 10000 ගණක් වහලා ඒ ව්‍යාපාරයේ දගින්ච්චි. අද වෙන විට රට පුරාම මත්පැන්හල් මත්පැන් බලපත්‍ර කතන්දරේ ප්‍රතිලා තියෙනවා. මේ නිසා මත්පැනට ගොදුරු වෙන අය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ මත්පැන් පානය නිසා අපේ ජනතාව අතර සෑහෙන පිරිසක් මා මුලින් කිව්ව විදිහට ධන නාස්ති කරගන්නවා. තමන්ගේ ශරීර සුවතාවෙන් කරගන්නවා රටට බරක් වෙනවා අපවාද ලැබනවා ඉතින් මේක තමයි ලෝකයා එතකොට මේ බද්ද කියන්නේ ඔහු පිළිකුල් කරන ඒ නිසායි ඒ විතරක් නෙවෙයිනේ දැන් තවත් අකුසල කර්ම තියෙනවානේ කායිසත් වෙන තුන්දරෙම ඒ අනුවත් යන්නම් චෝදනා දෝෂාරෝපණය කරනවා සමහර විටක gedara gederima දෝෂාරෝපණය ලැබෙනවා ස්වාමි පුරුෂයා කරන වැඩි වලට භාර්යාව දෝෂාරෝපණය කරනවා. භාර්යාව වැරදි කරනවා නම් ස්වාමි පුරුෂයන් දෝෂාරෝපණය වෙනවා. දරුවන් වැරදි කරොත් දෙමව්පියන්ගේ දෝෂාරෝපණය ලක් වෙනවා. ඒ වගේම දෙමාපියෝ වැරදි කරනවා දරුවෝ තේරුම් ගත් දරුවන්ගේ දෙමාපියන් කෙරේ තියෙන ඒ පිළිගැනීම නැති වෙලා යනවා. තමන් ජීවත් වෙන ගමේ අසල්වැසියෝ, ගම්වැසියෝ, ගමේ ජීවත් වෙන ජනතාවල් ඒ වැරද්දනුව එක්ක හොරා කියලා, නැත්තම් මිනිමරුවා කියලා නැත්නම් අපරාධකාරය කියලා බේබද්ද කියලා ඒ කරන අවමානය දෙකට නැම්මා අපවාද වෙනවා කනකට සභාවකට යන්න බෑ පන්සලකට යන්න බෑ සමිතියකට යන්න බෑ අන්න ඒ විදිහට පින්තුනේ මේ අනුන්ගෙන් එන බය දැන් කෙනෙක් කැමති නැහැ Tamanteම කතන්දරයක් හැදෙනවට දෝෂාරෝපණයක් කරනවට අවමානයක් කරනවට ඕනම්බුවක් කරන්න කැමති නෑනේ. බයයිනේ. නිසා Tamanට අවමානයක් වෙයි, නින්දාවක් වෙයි, චෝදනාවක් වෙයි. තමා පිළිබඳව කියලා බයක් ඇති කරගන්නට ඕනේ. ඒ බය තමයි පින්නතුනි පරාණුවාද බය කියන්නේ. අනුන්ගෙන් එන මුලින් කියාපු ගත්තානුවාද බය තමාම තමන්ගේ අභ්‍යන්තරයෙන් එන බය. මේ දෙවෙනි කාරණය පරානුවාද බය ඒ කියන්නේ බාහිර ලෝකයාගෙන් ලැබෙනා වූ ඒ දියා ඒ අපවාද වලට ඇතිවන බය. ඒකට ඒ විදිහට <clears throat> ඒ බය දැකලා පස්පව් කරන්නේ, දස කුසල කරන්නේ, කායද්්වාරේ පිරිසු කරගන්නවා, වාග්ද්වාරේ පිරිසු කරගන්නවා, මනෝද්වාරේ පිරිසු කරගන්නවා. අන්න ඒක තමයි පින්නතුනේ ඒ පරානුවාද බය කියලා කියන්නේ. මේ පරානුවාද බය නිසා එයා කය සිත වටෙන එක තිදොරෙන් හොඳ කෙනෙක් යහපත් කෙනෙක් පිරිසුදු කෙනෙක් බඩපත් වෙනවා. ඒ තුන්දර පිසු කර ගත්තාම ඔහු මා මුලින් සඳහන් කර විදිහට සීලවතෙක් බඩපත් වෙලා අනතුරු තමන්ගේ විමුක්තිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නවා. මේ දෙවෙනි කාර්යය තමයි සාහකරි. තුන්වෙනි කාර්යය තමයි පින්න තුනේ දණ්ඩ බය. ඒ කියන්නේ දඬුවමට ගිය. දැන් මේ වැරදි කරන අය අල්ලගත්තාම හොරකම් කළ හොරෙක් අල්ලගත්තාම මිනත් අපරාධක එයා අල්ලගත්තාම අල්ලගත්තම මොකද කරන්නේ? ගෙදරකදී ගමයා එකතු වෙනවා හොරාට හොඳට තරි බානවා. අතින් පයින් ගහනවා, පොළොවෙන් ගහනවා, ගස්වල බඳිනවා. ඊට පස්සේ තමයි පොලිසියට කියන්නේ. පොලිසියට ගියන් පස්සේ පොලිසියත් සංග්‍රහ කරනවානේ, පොලිස් සංග්‍රහ ලැබෙනවානේ. බැටන් පොල්ලෙන් පටන් තියෙන අනිකුත් අනිකුත් සංග්‍රහ ලැබෙනවා මේ හොරුන්ට නැත්නම් අපරාධකාරයන්ට වැරදිකාරයන්ට වරද එළිදරව් කරගන්න විභාග කරනකොට ඒ නිර්ධාරිනුත් එක එක පරාතිරමේ හිංසාවන්ට ලක් කරනවා ඒක වළක්වන්න බෑ එදා බුදු දවසක් තුමන රාජබට්ටියොත් එහෙමයි එදා අපි දන්නවා එදා තුමන දඬුවම් 32ක් දෙතිස් වලයක් කියලා ඉන්කත් දෙකක්යි මතක් කළොත් කසපහර දෙනවා. කසපහර දුන්නාම ඒ කසපහරෙන් හැම තුවාලෙලා ලේ ගන්නතරපත් වෙනවා. තාඩ දරුණු වේදනාවක් එනවා. වේවලෙන් පහර දෙනවා. දැන් පාසල් වුණත් වේවල පාවිච්චි කරනවා <laughs> ගුරුවරු උද්වල්පතුමාම නීතියක් තියෙනවා ළමයින්ට වේවල පහර දෙන්න පුළුවන් විදිහක්. වේවලලා පරිබාන් පරිබාන යන්න බෑ. දඬුවම ක්‍රියාත්මක කරේදී ගේ වැඩ කොහොමද ගුරුතුමෝ භාවිතා කරන්න ඕන කියලා උපදේශ මාලාවක් තියෙනවා. එහෙම උපදේශ නෑ අර හොරෙක් කනතුරේ කල්ලා ගත්තාම මේ වෙලාවට මුත්විවල් පාර වාන් උසාවියෙන් නියම කරනවා ඒවල් පාර 10ක් දෙන්න ආදි වශයෙන් නියම කරනවා. ඒ වගේම අර අල්ලගත්තු හොරාට නැත්තම් ඒ වැරදිකාරයාට අතට අහු වෙනකෙන් ගහනවනේ. පොල්ලෙන් ගහනවා. ඔළුව වලින් ගහනවා. මට ගානකොට අතපය කැඩෙනවා. සමහරට ආයුධ වලින් කඩු කිනිසි වලින් පාර දෙනවා. සුවර කැපෙනවා. සමහරට අවයව කැපෙනවා. නාය කැපෙනවා. නාසය කැපෙන සමහර දඬුවම් තියනවා. නාසය කපන්න ගියා. දෙතිස් වලවල. ඈ කන කපන්න කියලා තියනවා. ඒ වගේම ඔහොම ඔහොම ගිහිල්ලා ගොඩාක් තියෙනවා 32ක්නේ. දරුණුම දඬුවම මරණ දඬුවමනේ. මරණ දඬුවම නියම කරන ක්‍රම කීපයක් එකක් තමයි උල හිඳුවනවා. පඩ පිටින්ම උලක වාඩි කරවන ඒ උල පසාරවන් ගිහිල්ලා අන්තිමට උලේ ඉඳගෙනම එයා මරණයටපත් වෙනවා. උල හිඳුවා මැරීම. ඒක අධිකාරික ක්‍රියාත්මක ගුණා. ඒ වගේම හිස ගසා ගැනීම අර බඳකෙක් ඉන්නේ බඳකයා කඩුව අමෝරාගෙන බෙල්ල තියෙන එක ගංගෙඩියට ඉස්ස බෙල්ලෙන් වෙන වෙන්න බෙල්ල කපනවා කඳෙන් හිස වෙන වෙන්න. දැන් අපි දන්නවා අපේ රටේ ක්‍රියාත්මක වුණා. දැන් අපේ ජාතික වීරේ කැප්පිටපොළ වීරයාට ඉංග්‍රීසි රාජ්‍යය දුන්න මරණ දඬුවම ක්‍රියාත්මක වුණේ මම එතුමා නිර්භීතව ඉදිරිපත් වුණා එතුමා ඉතිවිසෝ භගවා අරහං කියනකොට අරහං වචන කියනකොටම බෙල්ල කපිලා වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා එතුමා ජාතික වීරයෙක්. මෑතකත් අපි අහන්න ලැබ විදේශ රටවල් වල විශේෂයෙන් මැද පිළිගත් රටවල් වල විස කපා ඝාතනය කරන අවස්ථා පිළිබඳ. මේවා තමයි දණ්ඩ බය කියලා කියන්නේ. ඒ දණ්ඩ බය අපි දන්නවා වැරදි කළොත් මේ දඬුවම් ලැබෙනවා. අපිට මේ වගේ ගුටි කන්න වෙනවා. අතපය කඩා ගන්න වෙනවා, හිරේ යන්න වෙනවා, බරපත හිර දඬුවම් ලැබුණොත් එහෙම හිරගෙදර ඒ දුක කාලයක් ඉඳන් මම නින්න ඕන. මම මොකටද හිරේ වැටෙන්නේ? මම හිරේ වැටෙන්න කෙනෙක් නෑ, මම බය නෑ. අර කලින් කොච්චර බය නැහැ කියලා කිව්වත් මේ දඬුවම් ගැන මෙනෙහි කළාම බයක් ඇති වෙනවා. ඒ බය නිසා අපි හැදෙනවා. බය නිසා අපි හැදෙනවා. ලෝක පාරක ධර්මයක් නේ. පව්කම් කිරීමෙන් වැළකීලා අපිට පව්කම් කරන්න අවස්ථා එදෙනවා. සමහරව අපි පොළඹවනවා. අපි යොමු කරනවා. අපට සමහරට අපේ දුප්පත්කම නිසා නැතිබරිකම් නිසා අනුන්ගේ දේ හොරකම් කරන්න හිතලම වෙන්න පුළුවන්. මොහොත් ඒ වෙලාව කල්පනා කරන්න ඕන මම අපායට බයයි පව් කරන්නේ අපාය ගියොත් මට කවදා නිදහස් වෙන්නද? අපාය බය තියෙන එක තමයි අපායට ගියොත් මොකද්ද අපාය කියන්නේ සතර අපායක් අපි කියනවනේ. ඈ තිරිසන් අපාය. ඈ ඒ වගේම പ്രേත යෝනිය ඈ අසුර යෝනිය. ඔගෙන් නරකාදිය මේ කොහෙ ගියත් ගැලවීම ලේසි වෙන්නේ නැහැ. දැන් අපි ගන්නවා අජාසත් රජුරෝ බොහොම හොඳට බුදුහාරන්ගෙන් බණ ආපු දුරාමරන්ට හිතවත්තු 10 කෙනෙක් එයා පියා මරුවා. පිතුල්ඝාත කසල කරන්නේ. ආනන්තර පාප කරන්නේ. ඔහු අපාගත වෙලා අදත් අවිචිනතාදී පසමින් ඉන්නවා. ඒ වයි කොච්චර ඉන්නවද? දැක්කත් රස්නරාය අර එක කවියක තියෙන්නේ. පෙර එක් අංගනක් ඉරුදෙන්නක හිසින්දා කියලා කවියක්. ඒ කවිය කියන්නේ කාන්තාවක් ඉරුදෙන්නකගේ බෙල්ල කැපුවා. එයාට ඒක විපාක ලැබුණා. උපනිපං ආත්මදී එයාගේ බෙල්ල කැපිලා යනවා. කොච්චරද? ඒ එළුවාගේ එළුදනගේ ලොම් ගණනින්ම හිස්කත් මුණ බවද කියන්නේ. ඉතින් බලන්න කොයිතරම්නම් දෙයක්ද අපාරු දෙයක්ද අපාගත වුනොත් අපාය නිදහස් වීම. නිසා අපි අපාය නොවැටෙන්න කටයුතු කරන්න ඕන. අපාය නොවැටෙන්නට කටයුතු කරන පුද්ගලයා අපායට එන්න හේතු වන මේ ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරන්නේ කයින් පිරිසිදු වෙනවා, වචනෙන් පිරිසිදු වෙනවා, සිතින් පිරිසිදු වෙනවා, කායිසිත වලින් පිරිසිදු කරගෙන සීලාදී ගුණ ධර්ම වලන්න ඉදිරිපත් වෙනවා මේ දඬුවමට සහ බියෙන්. ඊළඟ එක තමයි පින්දුතුන් හතරවෙනි එක තමයි දුක්ගති බය. පින් තුනක් කිව්වා අත්තානුවාද බය තමන් තමන්ගේ හෘද සාක්ෂියෙන් තිබෙන චෝදනා අත්තානුවාද බය වගේ ලෝකයාගෙන් නපවාදය, පරානුවාද බය, පාලකයන්ගෙන් නීතියෙන්, <clears throat> උසාවියෙන්, ඉරගෙදරින් ලැබෙන දඬුවම් ආදී බලුවාම ඒවා දඬ බය. හතරවෙනි එක තමයි පින්නතුනේ දුක්ගති බය. දුගතිය මම දැන් ටිකක් විස්තර කළා දුගතිය කියන්නේ හතර අපාය ප්‍රධාන කොට ඇති දුගතිය. මේ දුගතියට පත් වෙනවා මේ අකුසල කර්ම කියන්නේ. මම ඉරුදෙන කතා සඳහන් කරේ ප්‍රාණඝාත කුසලයේ විපාක තමයි ඒකාන්තව ඒ ඉරුදෙනගේ හිස කැපීම නිසා ඉරුදෙනගේ ලොම් ගණනෙන් එය හිස් කැපුම් ලැබුව බවයි එයින් කියවෙන්නේ. මේ වාගේ අපාය බය. මේ අපාය බය ඉතින් අපාය හතර අපාය යෑමට තියෙන බිය දුගති බිය ඒකට අපි බය වෙන්න ඕන යම් පුද්ගලයෙක් දුගතියට බය වෙනවා නම් එයා පව් කරන්නේ අපායට ගියෙන් පව් කන්න නොකර ඉන්නවා. ඒකත් මේ බය කියන කාරණයෙන් පුද්ගලයා හැඩගස්සන කාරණයක්. අපායේ වැටෙන්න අකමැත්ත නිසා අපායේ අපා දුක් විඳින දැන් අපි දැකලා තියෙන සමහර පන්සල් වල මේ අපාය නරක ආදී මූර්තිමත් කරලා තියෙනවා. දැන් අපි පොඩි කාලේ අපිට මතකයි ප්‍රසිද්ධ විහාරස්ථානයක් තිබුණා. මාත්‍රේ ප්‍රදේශයේ ඒ විහාරයේ ඔය අඹලා තියෙන නරකාදී යම පුරුෂයෝ යම පල්ලෝ ඒ දඬුවම් දෙන හැටි දැන් කාමීත්‍යාචාර දිනුවා ඒ අකුසල කර්මයට අර කුඹගහේ නගිනවා. ඉතින් ඒ වගේ වත් පෙන්ලා පෙන්වන්නේ ජනතාවට මෙන්න වැරදි කරාම ලැබෙන විපාක. ඔබලාට පව්කම් කරන්න අවස්ථා එදුනක් පව්කම් කරන්න එපා. පව්කම් කළොත් පවට විපාක මේවා කියලා ඒ ඒ මූර්ති වලින් නැත්නම් විහාර චිත්‍ර වලින් අපේ ජනතාවට පෙන්වලා දෙලා තිනවා අපායේ තියෙන ඒ ලබු ස්වභාවය දැකලා ඒ දුක් දැකලා අපාය බිය නිසා තමන්ට ප්‍රාණඝාතයක් කරන්න දෙදුනත් නොකර ඉන්න සොරකම් කරන්න අවස්ථාවක් තිබුණත් සොරකම් නොකර ඉන්න කාමීත්‍යාචාරයට සම්බන්ධ අවස්ථාවක් තිබුණත් එයින් දෙපා ඒ වගේම අනෙකුත් අකුසල කර්ම බුරු කීම ආදී අකුසල කර්ම කරන්න එපා ඒ වයින් වලකින්ද ඇයි අපාය මේක දුක්ඛ ස්වභාවයක් තියෙනවා අපායට වැටුනොත් අපායෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ තමයි ඒ පන්සලේ වුණත් අඹලා තියෙන ඒ ඇඹුම් වලින් අපේ ජනතාවට කියා දෙන්නේ අපේ බණ පොත්වල කියා දෙලා තියෙන්නේ. ඉතින් ඒ අපාගත වීමෙන් වළකින්න. අපායට බය වෙන්න. දුගතියට බය වෙන්න. දුග්ගති බය. මේක තමයි හතරවෙනි එක. දැන් බය හතරක් කිව්වා. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන බය සූත්‍රය අනුව පළවෙනි එක තමයි අත්තානුවාද බය. තමාට තමාගෙන් එන චෝදනාව. තමාගේ ආධ්‍යාත්මයෙන්ම තමන්ගේ හිතින්ම කියන උඹ අපරාධකාරයෙක්. උඹ හොරෙක්. ඒ අපවාදය ලෝකයේ හංගන් ඉන්න බෑ. සමහරට මරණ මොහොතේ හරිය සිහි වෙනවා. ඒ මරණ මොහොතේ හරිය සිහි වුණොත් එන්නේ මොකද? අර කියා විදිහේ වර්ධී ස්වභාවය අනුව අපාගත වෙලා අපා දුක් විඳින්න වෙනවා. ඒකාන්තයි. ඉතින් කවුරුත් කැමති නෑ අපාය යන්න. දැන් මේ දවස්වල මේ බස් කාර්ය අවසන් වෙලා කටන පින්කම් අවසන් වෙච්ච වෙලාවේ පහුගිය කටපින් කාලය පුරාම අපේ සැදැල් ජනතාව පන්සලක් ගන්න එකතු වුණේ කටන පින්කමෙන් කටනානිසම ලබා ගන්න. ඉතින් කටනානිසංශවල ප්‍රධාන කරුණක් තමයි ඔබ දන්නවා අපායෙන් බේරා ගන්නවා. අපි පොදුම් අය හැටියට විවිධ පව්කම් කරනවා ඒ පයින් වලකින්ද අපි ඒ පව් විපාක දීම නවත්ත ගන්න උදව් වෙන මහා කුසලයක් තමයි කටන ජීවිත පූජා කියලා අපි මේ දවස්වල හොඳට ඇහුවා බලන්න. හැබැයි හැම කුසල කර්මයක්ම විපාක දීම කටිනේ නතර ගන්න බෑ පහක් කියනවා. ආනන්තරය පාපකන පහ. ඒ කියන්නේ ඔබ දන්නවා මව් මැරීම මව මරපු පුද්ගලයාට අපාය යන්න වෙනවාමයි. පියා මැරීම පියා මැරු පුද්ගලයාට අපාය යන්න වෙනවාමයි. ඒ වගේම රහතුන් මැරීම ඒ පුද්ගලයාත් අපාගත වෙනවාමයි. කමු සංඝ ભેදය කළතරත්තත් අපාගත වෙනවා. බුදුජානක ශරීරයේ දේශලීම ලෝහිත උපාද කර්මය කරපු අය. ඉතින් අපි දේවදත්ත භික්ෂුන් වහන්සේ මේ දර්ශනයක් නේ. ඒ පංචානන්තර කර්ම හැර අනෙක් පාප කර්ම කටනක් චිවර පූජා ඇතුළු අටමහ පින්කම් වල විපාක ලැබෙන බව අපේ පුත්‍ර සඳහන් නිසා අපේ සදහවත් අය පෞගේ මාසයේ පුරාම කට්ටි පින්කම් බොහෝ ශ්‍රද්ධාවෙන් සහභාගී වුණා. ඒ අපායයන්ට අකමැත්ත අපාය නොගිහින් බේරෙලා ඉන්න ඕන නිසා. මේ දුක්ගති බය කියන එක හතරවෙනි කිව්වෙත් ඒ කාරණේමයි. ඉතින් පළවෙනි එක අත්තානුවාද බය තමාටම තමා චෝදනා කිරීම. එහෙම නොකරන තමන් පිසු ජීවිතයක්, සැබෑ ජීවිතයක්, හොඳ සීලයක්, පංචශීලය නම් පංචශීල පද පාන ඔක්කොට අරග ගන්නට ඕන ගිහියයි නිත්‍ය සීල හැටියට. පොය අටසීල් ආදී යනකුත් සීලයන් මනාව ආරක්ෂා කිරීම. ඒ සීලය තොර කය සිත පිරිසුදු වෙනවා. වචනයත් පිරිසුදු කරගත්තාම මන කය කය වචනේ පිරිසුදු වෙනවා සීලයෙන්. සිතත් පිරිසුදු කරගත්තාම කේන්ති ගැනීම දැඩි ලෝභය මිත්‍යා දෘෂ්ටි ඒවට පාත්‍ර වෙන්නේ නැතුව කල්යාණ මිත්‍රයන් ආශ්‍රයෙන් පුළුවන් ඒක හරි කරගන්න. ඒ විදිහට අත්තානුවාද බය පුද්ගලයාගේ චරිත සුද්ධියට හේතු වෙනවා විමුක්තියට හේතු වෙනවා. ඒ වගේම පරානුවාද බය ලෝකයාගෙන් ලැබෙනා වූ අපවාද දිහා බලලා ඒ පස්පවින් දස කුසන වැලකීම. දණ්ඩ බය, දඬුවම් අපි කලින් කතා කරපු විදිහේ ගුටිපට දෙන එක, උලෙන් දුවන එක, සමහරට ඇතුම් පාගා ලබා පාගල මරවන එක මරඳනු දක්වා යන දරුණු නඩුවන් දීව කපන එක කං කපන එක නාසය කපන මේ බඩුවන් වලට බියෙන් දඬුවම් වලට මම පාත්‍ර වෙන්නේ කියන අදහසින් හෝ වේවා පුද්ගලයා හරිමග ගියොත් වැරදි අතහැරියොත් අන්න එයාට ඒ වැරදි අතහැරලා හරිමග යෑමෙන් ඔහුගේ විමුක්තිය සලසා ගන්න මාර්ගයට යන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම අත්තානුවාදව පරානුවාද බය දණ්ඩ බය හතරෙනි දුක්ගති බයත් අපායට බියෙන් ඒ පවකන් නොකිරීම තුළින් පුද්ගලයා යහපත් වෙනවා එතකොට එයා ওই කය පිරිසුදු වෙනවා සිත පිරිසුදු වෙනවා ඔය සීලයක් සමාදන් වෙනවා ඒ සීලෙන් සිල්වත් වෙනවා සිල්වත් වෙලා එයා සීලෙන් පස්සේ සිල්වත් තමා ගැන හිතනවා ඕහ කල්යාණ මිත්‍ර සේවනයේ සමාටක බුද්ධත්වමනාසේලා හමුවෙන් ඕ තමන්ගේ චරිතය ගැලපෙන කර්මස්ථානයක් ලබාගෙන භාවනා කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි ආශ්‍රයයන් සතරමග සතර පිළිවෙල නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න බව බුදුහාමුදුරුව මේ බය සූත්‍රය ඉස්සරහ කරලා දාලා ඔබත් අද මේ ශ්‍රවණය කරන දේශනාව නොගෙහිලා මේ බය ඇති කරගන්න ලෝකපාර ධර්මයක් තමන් හැදගෙන තමන් හැදෙන තමන්ගේ චරිතය හොඳ මඟට යන තමන්ට කුසල ධර්ම සම්පාද කරන මඟ පෙන්වන මේ පවට බය වීම කියන කාරණේ අප තුල ස්ථාපනය කරගන්න ඕනේ. ඒ ස්ථාපන කර ගැනීමෙන් ඔබ ඔබගේ ජීවිතය, මෙලොව ජීවිතය, ඔබගේ ජීවිතය, ඔබගේ දරුවන්ගේ, ඔබගේ හිතමිතුරන්ගේ ජීවිතය හරි මඟට අරගෙන ඒ අයටත් ඒ හරි මගේ යෑමෙන් නිවැරදි වූ ධාර්මික වූ ජීවිතයක් ගත කරන්නට අවවාද ශාසනා කළ යුතු තිබෙනවා. ඔබත් එසේ කටයුතු කිරීමෙන් ඔබේ ජීවිතයත් සීල සමාධි ප්‍රඥාවෙන් පරිපූර්ණ කරගෙන යම් දිනක ලෝතුරා අමා මෑදුරන් වහන්සේ දේශනා කර අදාළ ඒ සාන්ත සුඛ ලක්ෂණ අමුත්වා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගෙන ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨාද බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කීමවත්තා උපන් සම්භාග ධර්මයන් කණ්ඩකටගෙන ඔබ හැම දිනාටම දිව මානසික ආදී සම්පත් පිරවර අමා මහ නිවන් සම්පත් සිද්ධ වේවායි චිත්තප්පීත යුක්ත පින් අනුමෝදන් විය යුතු සාදු සාදු සාදු සුපින්නතුනි බය සූත්‍රය මාතෘකා කරගනිමින් අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කිරුළපන ශ්‍රී පූර්වාරාමයේ නාරහෙම්පිට ශ්‍රී අභයාරාමයේ ඇතුළු විහාරගණේ අධිපති මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය සභාවේ ගරු ලේකාධිකාරී කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය පද්මේදී ශ්‍රී විමල ඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදුනදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ ස්වදේශී සේවාවේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට සෙනම් 0112 6971 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන් මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි Thank you.